මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ පද වලින් පෙන්නා පැහැදිලි කරලා දෙන්න කියලා නම් කියන්නේ. මේ ශෝක කියන වචනයක් තියෙනවා අපි ශෝක කරනවා කියන එක අපිට තේරෙනවා. මොකද්ද ශෝක කියන්නේ කියලා. ඒක 아무තෙන් කියා දෙන්න දේවල් නෙමෙයි. සුවේක් සේ වෙලා නිසා කියනවා ශෝක. ඒකේ නිරුක්තිය. යම් කිසි සුවයක් තියෙනවා. කායික හෝ මානසික සුවයක්. අන්න ඒක දුරු වෙලා යනවා. සුවේක්ෂය වෙලා ගියාම ඇති වෙන ස්වභාවයට කියනවා ශෝක. ඒ වගේම ඒ තිබෙන ස්වභාවයේ දෙගුණ තෙගුණ වෙන අවස්ථාවක් තියෙනවා. යලි යලි ශෝක කරනකොට පරිදේව. ඒ කියන්නේ ඒවා දෙගුණ දෙගුණ වෙනවා. දෙගුණ යලි යලි වැඩි වෙනවා. දුක්ඛ කියන එක කියන දෙයක් නෙවෙයි දුක්ඛ කියන එක අපි දන්නවා. ඇති වෙන්නා වූ දුක්ඛ ස්වභාවය. ඒ කියන්නේ සුවදීමට හේතු වෙන්නා වූ යම්කිසි දෙයක් ශරීරගත වෙලා තිබිලා වේදනාවක් දුක් වේදනාවක් කරදරයක් ආවේ නැත්නම් අපිට දුක්ඛ දැනෙන්නේ ඒ යහපත් පැත්ත අහක් වෙලා ගියා නම් දුක්ඛ වෙනවා ඊට පස්සේ සුඛ ඉවත් වෙනකොට ඇති වෙන ස්වභාවය දුක්ඛ දෝ මන අස්ව කියන්නේ ද මන ආශ්‍රේ. එක මනක් ආශ්‍රය කරලා බෑ. දෝ මන අස්ව වෙනකොට. දැන් දොම්නස් වැඩි වුණාම මොකද කරන්නේ? දැන් නෑදෑයෙක් ගෙදරට එනකොට අන්න අනාදලා ගිහලා ඇඟ වදාගෙන ඇඟේ හැපිලා අනේ අක්කේ බලා මට වෙච්ච දේ කියලා අඬනවා. තව මනක් ඇසුරු කරන්න යන්න හිතෙනවා. තමන්ගේ දුක කියන්නේ. ඇති වෙච්ච ප්‍රශ්නේ කියන්නේ. දොව මනහස තනියෙන් අඬලා ඉන්න බෑ දැන්. ඇඟේ එල්ලි එල්ලි අඬනවා. අර තියෙන ස්වභාවය. උප ආයාස උපායාස. උප ආය කියලා කියන්නේ Tamanට තනියෙන් ඒක දරා ගන්න බැරුවාම අනිත් අයක කිය කියා අනිකායට ලං වෙවි. ඒ දුක් වේදනාව කියමින් අඬමින් ශෝක වෙනවා. උපායාස වෙනවා. අන්න ඒ වගේ වචන වල තියෙනවා මේ නිරුක්ති. ඒ වගේම මේ වචනේ නියම ස්වභාවය අරගන්න පුළුවන්. දැන් 11 ගිනි පිළිබඳ විස්තරයක් කරන්න අපි දැන් මුලින් කිව්වා ඕක. අද උදේ වරුවේදී වෙන්නේ ಜಾති ගිනි, ජරා ගිනි, මරණ ගිනි ආදි වශයෙන් පෙන්ලා රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි, ಜಾති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ඉන් ශෝක පරිදේව, දුක්ඛ දෝමනස, උපායාස ගිනි කියන මෙන්න මේ ටික තමයි මේ විග්‍රහ කළේ. ඉතින් එතකොට ඔය ටික අපි තව තවත් කියන්න වෙලාව ගත කරන්න අවශ්‍ය නැහැ හුඟක් මේ ප්‍රශ්න දිනනවා දැනගන්න. ඉතින් තව හුඟක් ප්‍රශ්න තියෙනවා ටිකක් ටිකක් අපි තව හුඟක් තියෙනවා මේ මේක තව පොතක් කරගෙන පොත කීම ගන්න ඕනේ තැනක් තියෙනවා. මේ උපනීයති ලෝකෝ ආදි වශයෙන් අතනෝ ලෝකෝ අනබි අනබිසරෝ ආදි වශයෙන් මෙයාට විග්‍රහ කරන්න හුඟක් වෙලා යනවා. සෑහෙන විස්තරයක් කරන්න ඕනේ ඒවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි ටික ටික හරි ගමු හැම එකකින්ම